තෙරුවන් සරණයි පින්වත්නි. ඒ විශේෂ දැනුම් දීම වෙන්නේ හරියටම මාර්තු මාසයේ මේ අවුරුද්දේ ඇතිවෙච්ච එක්තරා සිදුවීමක් නිසා බිහි වෙච්ච නිර්මාණය කළ ඊ타මත්ම වැදගත් භාවනා යෝගීන්ට ඊ타මත්ම වැදගත් වන ලිපියක් ගැන සඳහන් කරන්න. මාර්තු මාසයේ ස්වාමින් වහන්සේ මෙතන භාවනා වැඩසටහන කරද්දී උන්වහන්සේ අපේ ස්වාමින් වහන්සේ ලොකු ස්වාමින් වහන්සේ එකවරම ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී මගෙන් ඉල්ලීමක් කළා සුදුසු ප්‍රශ්න විතරක් ස්වාමින් වහන්සේගෙන් අහන්න කියලා. ඉතින් ඊට ඉස්සෙල්ලා මට ප්‍රශ්න තෝරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මම විගසින් ප්‍රශ්න 10කට වඩා ප්‍රමාණයක් එතෙන්දි අයින් කරනවා. ඒ වගේම ඒ අයින් කරන්න වෙච්ච හේතුව ඒ භාවනා යෝගීන්ට පැහැදිලි කරන්නට ඒ අවස්ථාවේ වෙලාවක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒ එතෙන්දී අවසාන වෙලාවේදී එක්තරා යෝගිනියක් එළියට යන ගමන් කිව්වා මේක හරිම අසාධාරණයක්. මේ ප්‍රශ්න අයින් කරන්නේ මොකක් නිසාද කියලා අපිට දැනගන්න විදියක් නැහැ. ඉතින් මේ මේ ලිපිය කවදා හරි පොතක් වෙනවා නම් ඒ පොත පිරිනැමින්නේ අන්නේ යෝගිනියට. නමක් නැති ඒ යෝගිනියට ඒ අවස්ථාවේ මම හිතුවා මෙහෙම වැදගත් ලිපියක් සකස් කරන්න ඕනේ කියලා ස්වාමින්වහන්සේගේ අවසරය ඇතුව සහ ස්වාමින්වහන්සේගේ උදව් ඇතුව. ඉතින් ඒ අනුව මේ වෙනකොට දම්සර වෙබ් අඩවියේ දම්සර වෙබ් අඩවියේ මේ වෙලාවේ මුල් පිටුවේම පළවෙලා තියෙනවා මෙන්න මේ ලිපිය. එක් දින වැඩමුළු සඳහා කමඨහන් වාර්තා සකස් කිරීමට උපදෙස් මාලා. බොහොම කෙටියෙන් කියනවා නම් මේක මම කියවන්න යන්නේ නැහැ. දැන් මොකද ඒක පිටු 9ක විශාල ලිපියක් ක්‍රමවේදයක් එයට හැඳින්වීමක් ඇතුව ඉතින් යම්කිසි පින්වතියෙකුට හෝ පින්වතිකුට මේ ලිපිය බාගත කරන්න පුළුවන් දම්සර වෙබ් අඩවියට ගිහින් මම ඒකේ ඉංග්‍රීසි අකුරු කියන්නම් d a m s a r a .org d a m s a r a .org කියන වෙබ් අඩවියට ගිහින් පළවෙනි පිටේම හෝම් පේජ් කියන පිටේම මේක තියෙනවා ඉස්සෙල්ලම පෙරේද මන් දැම්මා සිංහල එක ඊට ඉස්සෙල්ලා දවස් ගානකට ඉස්සෙල්ලා ඉංග්‍රීසි ලිපිය දාලා තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ නිතරම මේ භාවනා වැඩමුළුවලදී සතිමත් භාවනා වැඩමුළුවලදී දවසේ ප්‍රශ්න යෝගීන් හා යෝගිනියන්ගෙන් නැගෙනකොට ස්වාමින් වහන්සේ නැවත නැවතත් කියනවා එක්තරා ක්‍රමවේදයක් අනුව ඒ ප්‍රශ්නේ සැකසිය යුතුයි කියලා. ඉතින් ඒ විදිහට ප්‍රශ්න සකසා ගැනීමට ඉමහත් කුලක් වෙනවා මෙන්න මේ ලිපිය. ඉතින් ඒක බලලා පරිශීලනය කරලා ඉදිරියේදී ඉදිරි මාසවලදී මේ වැඩසටහන් වලදී ඔබලාගෙන් ප්‍රශ්න තියෙනවා නම් ඒ අනුව ප්‍රශ්න ඉදිරිපත් කරන්න මොකද මීතිරිගල ස්වාමින් වහන්සේලාට ප්‍රශ්න ඉදිරිපත් කරනකොට ඒක මූලික වශයෙන්ම කමඨහන් වාර්තාවක් Tamange භාවනාව පිළිබඳව තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන වාර්තාවක් වෙන්න ඕනේ ඒ වගේම එහෙම නැත්නම් සුළු ප්‍රමාණයක් ස්වාමින් වහන්සේ ලොකු ස්වාමින් වහන්සේ හරි කවුරු හරි එතන වැඩ ඉන්න මීතිතිකන ස්වාමින් වහන්සේ විසින් කරපු ලද දේශනාවකට සම්බන්ධ ප්‍රශ්නයක් උනාටත් කමක් නැහැ. එතකොට ඔය දාලා තියෙන පිටේ තවත් ඉතාමත්ම වැදගත් ධර්මදේශනා ඛණ්ඩයන් දෙකක් දාලා තියෙනවා. එකක් තමයි ඊ දෙකම අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ එක ප්‍රධාන පළවෙනි ඛණ්ඩය තමයි නීති විකල නිස්සරණ මනසීනාසනයේදී පැවැත්තුණු 112 වෙනි භාවනා වැඩසටහන. ඒ කියන්නේ දසුත්තර සූත්‍රයේ 12 වෙනි කොටසේ භාවනා වැඩසටහනේ ධම්මදේශනා තුනේ ඉඳන් අවසාන වෙනකම් යන ධර්මදේශනා පෙළ. එතන අපි ඊටමත්ම වැදගත් කියලා සැලකුවේ. එයින් පෙන්වනවා කාමෝග, භවෝග, ditthiyෝග පිළිබඳව ස්වාමීන් වහන්සේ ඊටමත්ම විසිතුරු ලෙස අසන්නාට ඊටමත්ම පැහැදිලි වෙන ආකාරයට පැහැදිලි කරනවා. එතක ඒක වැදගත් වෙන්නේ ඒක අපි හරියට අහනකොට අපිට තේරෙනවා ඇයි අපි බෞද්ධයන් වශයෙන් බුදුහාමුදුරුවන්ගේ දුවල පුතාල වශයෙන් ඇයි භාවනාව කරන්නේ? ඒක ඊ타මත්ම වැදගත් සවන් දෙන එක ඒකද. ඊළඟ ඛණ්ඩය තමයි 113 වෙනි වැඩමුළුවේ සියලුම ධර්ම දේශනා. එතන වැදගත් වෙන්නේ ස්වාමින් වහන්සේ සමාධිය කියන්නේ මොකක්ද කියලා විස්තර කරනවා. ඒ වගේම විපස්සනා සම්මාදිට්ඨිය ඇති කරගෙන විපස්සනා සම්මාදිට්ඨිය තුළින් කොහොමද එන ධාන නිකාන්ති නැත්නම් ආලෝක හරි වෙනත් ඒවල් ගැන තියෙන ඇලීම නැති කරගන්නේ කොහොමද කියන එක. එතකොට ඒවට හරියට අපි සවන් දුන්නොත් අපි අහන ප්‍රශ්න බොහෝම පිරිසුදු වෙනවා ඇති. ඒ නිසා පින්වතුන් අද ගෙදර ගියාම ඒ බණ ඛණ්ඩවලටත් අහලා මේ ලිපියත් බාගත කරගෙන ඒකත් බලලා තමන්ගේ ප්‍රශ්න සීමේ හැකියාව තවදුරටත් දියුණු කරගන්න කියලා ඉල්ලා සිටිනවා ඒ වගේම ස්වාමින් වහන්සේත් ඒක බලාපොරොත්තු වෙනවා හොඳයි දැන් අපි පළවෙනි ප්‍රශ්නයට යමු බොහොම ප්‍රශ්න දෙකයි ලැබිලා තියෙන්නේ අපිට සීමිත වෙලාවක් ප්‍රශ්න සඳහා ලැබිලා තියෙන ප්‍රශ්න මේ ක්‍රමය අනුව බලන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. ඔබ වහන්සේගේ මූලික උපදෙස් පරිදි දිනපතා සක්මන් භාවනාවේ යෙදෙමි. එය දිනෙන් දින වැඩිමින් සාර්ථක වන බවක් මට හැඟේ. සති සම්පජාඤ්ඤ මා ගෙදරදී යමක් පානය කරන සෑම අවස්ථාවකදීවත් ව්‍යායාමයේ පිළිබඳ පිනිස දිනපතා සිදු කරන ඇවිදීමත් සති සම්පජාන්යෙන් යුක්තව කරගෙන යමු. එයද පෙරට වඩා දියුණු වෙමින් පවතින බව මට හැඟේ. පරියංක භාවනාව. ඔබ වහන්සේගේ මූලික කමතහන් වලට අනුව දිනපතා ආනාපානය සිදු කරමු. කාය සංස්කාර සංසිඳීමෙන් පසුව මෙනෙහි කරන්නේ දැනෙනවා දැනෙනවා යනුයි. එලෙස මෙනෙහි කිරීමේ යෙදී සිටියදී විවිධ දිනවලදී විවිධ ලෙස ආලෝක මා ඉදිරියෙන් දිස්වන්නට වී ටික වේලාවකට පසු මෙනෙහි කිරීමේ සිටියදීම මාගේ කයේ පහළ කොටසක ගැන දැනීම නැතිව යයි. ඉන්පසු දින දෙකකට පසුව මා අද්දට අද්දුටු දෙයක් නම් මාගේ උරහිසෙන් ඉහළ කොටස පමණක් ආකාශයේ පාවෙනවා මෙන් ටික වේලාවක් දැනුනි. එයින් මා බොහෝසේ ප්‍රීතියටපත් වුනිමි. එදා පරයන්කිය සඳහා පැය එකකුත් තුන් කාලක් වැඩි කාලයක් මා ගත කර තිබුණා. එහෙත් ඉන් පසු දිනවලදී සුළු සුළු ආලෝකයන් මා ඉදිරි පිට ඉඳ හිට දිස්වන කයේ පහළ කොටස ගැන හැඟීමක් නැති බව පමණක් මා අත්දුටුවෙමි. පෙර දිනේදී මෙන් ආකාශයේ පාවෙන ගතියක් නුදුටු වෙමි. එක වෙනදා මෙන් පසුගිය දිනවල හොඳින්ම ආලෝකය දිස්වූයේ නැත්තේ මගෙත් සිදු යම් අඩුපාඩුවා නිසාදැයි දැනගනු කැමැත්තෙමි. දෙක මුලදී කාය සංස්කාර පමණක් සිදු වූ දිනවල මාය 7 8 වතාවක්ම සිදුවන තෙක් ඒ දෙස නැවත නැවත බලා වුනිමි. දැන් කාය සංස්කාරය සංසිඳීම එකවරක් පමණක් සිදුවීමෙන් පසු සෑහෙන වේලාවක් මෙනෙහි කිරීමෙන් පසු කයෙහි යටි කොටස නොදැනෙන තත්වයටපත් වේ. මෙම සිද්ධියද නැවත නැවත සිදුවේ යයි තවදුරටත් බලා සිටිය යුතු වේද ඔබ වහන්සේගෙන් මාගේ මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලැබේ යයි අනුකම්පාවෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට පතමි. මේ ප්‍රශ්නේ දිහා අහගෙන ඉන්නකොට පේන තියෙන්නේ අර නිත්‍ය සංඥාවෙන් පෙළෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක්. භාවනාදී ඕනම දෙයක් ඕනම දෙයකට මාරු වෙන්න පුළුවන්. ඒ නිසා යම් කිසි මේක වෙන්න ඕනද කියලා අහනවනම් නැත්නම් මේ විචිදි ආපහු උනේ නැත්තේ මොකද කියලා අහනවනම් එයා මේ නිත්‍ය සංඥාවේ ගත කරන කෙනෙක්. ඉතින් මේ වගේ මට්ටමට ගිය කෙනෙක් ඉඳ ගන්නකොට මතක් කරගන්න දවසින් දවස භාවනාවේ ආකාර වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ආකාර වලින් පෙන්වන්නේ අනිච්ච සංඥාව. ඒ අනිච්ච සංඥා දැස්සට ගියා නම් કોઈ ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නේ ආලෝකිත සීමා වේලාවක්වත් එතන මේ කය නොදෙනී ආන්න සීමා වේලාවක්වත් නෑ ඒක රූප වලට වේදනා වලට සංඥා වලට සංස්කාර වලට විඥාන ඕනම දෙයකට දේවල් වෙනස් වෙන්න පුළුවන් අන්නේ වෙනස් වීම ලෑස්තිට යනවනම් ඒ කෙනාට උඟාක් සැක නැති වෙනවා සැක නැති වෙනවා කියලා කියන්නේ විශ්වාසයක් වැඩේ ඒකට කියනවා භාවනා පෙරදක්ම කියලා. නැත්තම් අදිමොක්ක කියන චෛතසිකය. ඒ අදිමොක්ක චෛතසිකය ආවට පස්සේ හිතේ මොන බොරගතියක්වත් නැහැ මේ වෙන ඕනම දෙයක් වෙන්න පුළුවන් ඒත් මම භාවනා වැඩෙනවා. ඒත් මගේ සතිය වැඩනවා කියලා යෝගාවචරයට බුදුන් කෙරේ තියෙන සද්ධාව වගේ ධර්මයේ කෙරේ තියෙන සද්ධාව වගේ සංඝයා කෙරේ තියෙන සද්ධාව වගේ Tamange භාවනා පිළිවෙල සද්ධාවක් වෙනවා. ඒක නැතිවීම තමයි භාවචනාන තියෙන ප්‍රධානම කරදරේ ඕනියම සාපේ ඉතින් මේකට කියන්නේ සද්ධාව නැහැ කියලා තමයි. ඒ නිසා භාවනා කරන්න යන කෙනා මේ අනිච්ච සංඥාවට ලෑස්තිලා යන්න වෙන දෙයක් තමයි වෙන්නේ නොවන දෙයක් කවදාකවත් ලෝකේ සිද්ධ වෙන්නේ නැහැ. මේ වෙන දෙයට මට හැඩ ගැහෙන්න පුළුවන්ද? හැඩ ගැහෙන්න නම් සද්ධාව තියෙනවා. හැඩ ගැහෙන්න බැරි ඔලොමලකම නිසා ඔලොමලකම කියලා කියන්නේ නිච්ච සංඥාව. මොනම කෙනෙක් හරි දැඩි මතයක් ගත්තොත් එයා ඔලොමොල වෙනවා. එයාට හැඩ ගහෙන්න බෑ. ඊට පස්සේ එයා හැමතැනම යන යන දන ඔළුව වද ගන්නවා. ඒ නිසා මේ අනිච්ච සංඥාව කියන ඒ කාරණාව මේ මට්ටමේදී යෝගාවචරයට අවශ්‍යයි. මේක කලිමුත් ඕනේ. නමුත් මේ මට්ටමේදී මේ ප්‍රශ්න කියලා හිර වෙලා තියෙන්නේ ඇයි මට මේ යටිකය නැතිවීම මම අපේක්ෂා කළ යුතුද කියලා අහනවා. ආලෝකේ නැවත නැතුනේ නැත්තේ මගේ වැරද්දක් නිසාද කියලා අහනවා. ඒ කියන්නේ නිත්‍ය සංඥාව දැඩ්ලෙස ගැනීම නිසා ඇති කරගත්ත හතරස් ප්‍රශ්න දෙකක් තියෙන්නේ. අනිත්‍ය සංඥාවට කියලා බැලුවට මේ දෙකම භාවනාවේ දියුණු ලක්ෂණ දෙකක්. සැකේ තමයි බාධා වෙලා තියෙන්නේ. මේ සැකය කියන්නේ නීවරණයක් මේක ඉල්ලලා ගත් එකක්. ඒ නිසා මේකට අපි මේකට විද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා මේ මේ පැහැදිලියට පොරදී එක් කරගන්න එපා. මේ භාවනාව යනාතේ යන්න ඒ සඳහා විශ්වාසයෙන් අතිබොක්ඛේකින් කුසල ඡන්දේකින් ශ්‍රද්ධාවකින් කටයුතු කරන්නයි මේ සජයිස්. සාමෝකයි විතර සාකච්ඡා කරන්නේ අපි එකිනෙකනා එක එක්නාගේ ශක දුරු කරගෙන අන්‍යෝන්‍ය විශ්වාසය ඇති කරගෙන තමන්ගේ භාවනා පිළිබඳ විශ්වාසය ඇති කරගෙන යනවා නම් මොන්නම කෙලෙසකටත් අපිව ජය ගන්න බෑ. අපිට තියෙන ප්‍රධාන වශයෙන් මුළු පිරිසටම තියෙන්නේ තමන්ගේ භාවනා පිළිබඳ තමන්ට සැකයි. ඒක ඉතින් කවුරුත් දුන්නට හතියන්නේ ඒක තමයි මේ ප්‍රශ්න. ප්‍රශ්නයක් නෑ යාළුවා. දන්නේ නැහැ. සාකච්ඡා කරලමයි අයින් කරන්නේ. නැතු මොන જાති කර ඕන අපි පිංකම් කරුවට පිළිතුල් ගැට ගැව්වට වෙන මොන පිංකම් කරත් ඕකේ වන්න බෑ. ඔක ඇවිල්ලා භාවනා කරන කෙනෙක් එක්කම සාකච්ඡා කරලා දුරුවක් කරනවා. ඒක තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒක තමයි බුදුහාම අපිට ජීවර පොරවලා තියෙන්නේ. මේ කාටවත් භාවනා කරන අයට රැක දෙන්න එපා. ඒ තමයි මායාවේ ප්‍රධානම කෘත්‍යය. ඒක තමයි කෙලස් කියන්නේ. ඒක ඔයගොල්ලෝ උදේ ඉඳලා හැන්ද වෙනකන් කෙලස් වලට කෙලස් සරණං ගච්ඡාමි. බුද්ධ සරණං ගච්ඡාමි නෙවෙයි. ඒ ප්‍රශ්නේ හැම එකකම තියෙන්නේ මම මේ අයියා වගේ කතා කරද්දී මට සැකයක් තියෙනවා. නැත්තම් මං එන්න ඕනේ නෑ නෙමෙයි. තාම සැකයි මෙච්චර ලස්සන භාවනාව යද්දී Taman විහි සැකයක් දාගන්න. ඒක නෙලේ සැකය ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා හිතාගන්න. එහෙම නැත්තම් විමර්ශන ඕන කියලා හිතාගන්න. එහෙම නැත්නම් විචාර බුද්ධිය කියලා හිතනවා. ඒ කියන්නේ ප්‍රඥා ස්වරූපයෙන් ඇවිල්ලා මේ සැකය වංචකර. අපි මේ එකතු වෙලා කතා කරනකොට විතර මේක නැති වෙන්නේ නිසා නිසකව ඉදිරියට යන්න හරියට වචනෙන් කියනවා නම් අනිච්ච සංඥාවෙන් භාවනාවට වාඩි වෙන්න එතකොට ප්‍රශ්න දෙකම නැති වෙයි. නිච්චපත භාවනා කරන්න පුළුවන් මේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අනිත් ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි හාමුදුරුවනි ආනාපානයේදී පියවර වශයෙන් ඉදිරියට යෑමේදී එක් අවස්ථාවක මුළු ශරීරයේම ආශ්වාස ප්‍රශ්වාසය දැනීම සබ්බකාය පහදා දෙන්න. එහිදී ඇති වූ ගැටලුව සිත පවතින්නේ කොහෙද යන්නයි. පළමුව නාසාන්වේ පමණක් දැනීමයි. මෙම අවස්ථාවේදී සිත නාසිකා අග්‍රයේ සහ මුළු ශරීරයේම එකවර තබා ගන්නවා පහදා දෙන්න. මේක ඇත්තටම මුළු ශරීරේ පුරාම පැතිරීම සබ්බකාය කියන තනි වචනයට අපිට කොටු කරන්න පුළුවන් දෙකින් එක වෙනම ප්‍රශ්නයක්. කෙසේ නමුත් තමන්ට සතිය තියෙනවා නම් සතිය උච්චම අවස්ථාවට වෙනකොට දේශේසා කාලේ නැති වෙලා යනවා. කොතනද ඉන්නේ කොච්චර වෙලා හිටියද කියන කමතක. ඉතින් මේ අර ඒ වගේ මේ දේශය හරියටම හිටපු තැන බොඳ වී යෑම සතියේ දියුණුවක්ද නැද්ද කියන ප්‍රශ්නේ මේ යෝගාවචරයෙන් මට බුද්ධිලිකව අහන්න පුළුවන් නම් මට සබාවට මේක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. මගේ හිත කොහෙද තියෙන කියලා මම දන්නේ ඒක වෙනම දෙයක්. තමයි තමන සතියෙන් ඉන්න බව දන්නවද? ආනපානේ නාසිකාග්‍රේ වැටුණත් මුළු කයෙම වැටුණත් තමන් සතියෙන් ඉන්න බව දන්නවද කියන ප්‍රශ්න මම අහන්න කැමතියි. ඉතින් අපිට වෙලා තියෙනවද දන්නේ නැහැ මේ ලියපෙන්න උත්තර දෙන්න කැමැතිද දන්නේ නැහැ. කැමැති නම් අත උස්සන්නේ කියලා මං ඉල්ලයි. එන මයික් එක දෙන්න යන්න. මට ඕනේ මං ගන්නවා සභාවට දැන් ඉදිරියට ගත්තා දැන් ඉතින් නඩුව. මම දැන් අර ප්‍රශ්න අහන්න. මගේ ප්‍රශ්නේ මේක එක වාක්‍යයක් තියෙනවා. මගේ එක වාක්‍යයක් තියෙනවා මගේ මේ වෙලාවේ සී සී හිත කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. මම කියනවා හිත කියන එකේ පාවා මේකට තමයි සතියෙන් ඉන්න බව දන්නවද කියලා. සතියේ සතියෙන් ඉන්න බව දන්නවා. එතකොට සතියෙන් ඉන්නකොට තන දනගෙන ඉන්නකොට තියෙන සතියද වඩා හොඳ කොතන වුණත් කමක් නැහැ කියන සතියද වඩා හොඳ මේ දෙකෙන් වඩා සෙල්ලක්කාර සතිය වඩා විවිධාංගීකරණය වෙච්ච සතිය කොයි එකද තේරෙන්නේ නැහැ නෑ ආනාපානේ නාසිකාග්‍රේ තියෙනවා කියලා දැන සතියද හොඳ නැත්නම් මුළු කය පුරාම විශ්ලා තියෙනවා කොහෙද කියලා අල්ලන්න බෑ. මේ දෙකෙන් වඩා හොඳ එක කොයි එකටද හිතන්නේ? මයිකේර කතා කරනවා ලේසි. හරියට මම දන්නේ මුළු කයෙම දැන් ශරීරේ දිහා ගියාම තමන්ගේ හිත කලකොල වැඩි වෙන්නේ නාසිකාග්‍රේ තියෙනකොටද හිත කලකොල වැඩි වෙන්නේ. අවබෝධයක් නෑ ඒ ගැන. නෑ ප්‍රශ්නයක් නෑ නේද? මේ ප්‍රශ්න ඊළඟ තියෙන්නේ කලකොලයක් තියෙන නිසානේ මම එතෙන්ද මේ මේ ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා මට දැනගන්න ඕනේ අවංකව භාවනා කරන කෙනෙක් සතියත් හරි ආනපනේ අරමුණු කරලා තියෙනවා. කරගෙන යනකොට ආනපනේ දැන් නැති වෙලා ගිහිල්ලා නැත්නම් මුළු කයම පැතිලා දැන් ප්‍රශ්නක් තියෙනවා. ඒ ආනාපානයම පවත්තගෙන යන සතිය නාසිකාග්‍රේ පවත්තගෙන යන සතියයි සතිය කියනවා කොහෙද කියලා දන්නේ නැති සතියයි මේ දෙකෙන් වඩා කාර්යක්ෂම සතිය නැත්නම් වඩාත්ම කලකොල නැති සතිය කොයි එකද කියලා යෝගාවචරයම කිව්වේ නැත්නම් මෙතන උත්තර විශ්ලන්න බෑ. කොයි එක කියලා Tamanට හැංගෙන්නේ. නාසිකාග්‍රේ ඔව් ඒක විතරක් අයින් කරගන්න. මොකද ඒක තමයි නිච්ච සංඥාව කියන්නේ. නිච්ච සංඥා කියන්නේ තනක් සහ වේලාවක් එනකොට අපිට පණේ. භාවනා කරනකොට දෙක්පණ තියෙනවා. මේ නැතිවීමට ලෑස්තිලා යනවයි කියලා කියන්නේ යෝගාවචරය කය පූජා කරන්න ලෑස්ති ජීවිතේ පූජා කරන්න ලෑස්ති. ඒකට පොඩි හෙල්ලීමක් ආපු ගමන් ප්‍රශ්න කරනවා කියන්නේ එයා නැවතත් තනක් හොයනවා. නැවතත් වෙලාවක් හොයනවා. ඒකට බුදුහාමුදුරට එතන ඉන්න බෑ. බුදුජානනාංශي අපිට පෙන්වන්නේ අපිට සතිය තියෙනවා තනක් වෙලාවක් මොකුත් නැහැ. ඒකට අපි එල්ලෙන්න තියෙන වැලට කියන්නේ සතිය විතරයි. හිත නෙවෙයි, අමතහන නෙවෙයි, තන නෙවෙයි, වෙලාව නෙවෙයි. අන්නේ විදිහට මේ දන්න තැන සිට නොදන්න තැනට යෑම දන්න කියන්න පුළුවන් තැන සිට නොදන්න තැනට යනකොට අපිට ලොකු අභියෝග රාශියක් එනවා. ඒ අභියෝගවලින් සම්ප්‍රදාන කුල බෞද්ධ නිට්ටරෝම නැවත හැකි සංඥාව හැකි සංඥානේ නිච්ච සංඥාව ගන්නවා. තන නැවත ඉල්ලනවා වෙලාව නැවත ඉල්ලනවා. ඒකෙන් කරන්නේ මම ආපහු ගෙන්නන්න හදා. සතිය සීමා මරියදාවල් නැතුව කැඩිලා යන වෙලාවේදී මමයක් නැහැ, කන්නාවක් නැහැ, මාන්නෙත් නැහැ. අන්න ඒ වගේ කැඩෙන වෙලාවල් වලදී අනිත් දවසේ යනකොට යන්න ඕනේ. දන්න තැන, දන්න වෙලාව සහිත සතියට වඩා තැනක් නැති වෙලාවක් නැති සතිය වඩා සෙල්ලක්කාරයි. අදී තොටිලි හිත බබා තොටිලි බැලන සෙල්ලම් කරනවා කියන එක තමයි වැවෙනවා කියන්නේ. හැමදාම තොටිලි හිටියොත් ඒකට බම්ම නෑ කියලා කියන්නේ. හැදෙන්නේ නැති ළමයා හැමදාම තොටිලි. අතපය පැනව කරන්නේ නැති මේ බම්මන ළමයි ඉන්නේ. එහෙම තොටිල්ලේ ඉන්න බබෙක් නෙමෙයි බුදුහාමුදුර අපිට දීලා තියෙන වැට ඉස්සලා තොටිලි වැටෙන්න පයින්. ඊට පස්සේ අනික් වැට කරනු පයින්. පැන්නට පස්සේ තමයි ඥානෙ වැඩෙන්නේ. අන්නේ ඥානෙ වැඩිවීමට අත්‍යවශ්‍යයි මේ අනිච්ච සංඥා මේ ආගම විසින් මේක විනාශ කරලා තියෙනවා. ආගම විසින් අපි නැවත නැවතත් අරමුණට බඳිනවා, තැනට බඳිනවා, වේලාවට බඳිනවා. අන්නේ නිසා මේක සුද්ධ කරගන්න ඕනේ. ඉස්සල ප්‍රශ්නමයි මේ. මම හදාගන්න. ඉස්සල ප්‍රශ්නමයි මේ. නමුත් මේකදී අපි තීරුම් අරගන්න ඕනේ මෙතෙන්ට යනකොට අපි මේ නිච්ච සංඥාවෙන් ගියොත් අපිට වෙන හැම දෙයක්ම බාධාවක් විදියට පේනවා. අනිච්ච සංඥාවෙන් ගියොත් හැම බාධාවක්ම තමන්ගේ භාවනා දියුණුවක් විදියට පේනවා. එතකොට එයා සෙල්ලක්කාර වෙනවා. මේකට කියන වචනේ තමයි පාලිච්චරිත සාහසික වෙන්න සාහසික කියන වචනයක් තියෙනවා. සාහසිකයි කියලා කියන්නේ මේ මම දැන් ඒක හොඳ අත්කතනක් තියෙන්නේ මරලා 18 පොලකට පිහින් අනින්න ඕන. සාහතික මිනිමරුන් කියන්නේ මරලා බෑ. මරලා මිනියටත් අයින්නවා 18 පොලකට. ඒක දැන් කෙලස් බිම දාගත්තට පරිසං වෙන්න බෑ අනින්න 18 පොලකට තෝ මගේ සංසාරෙම කෑවා. ආයෙතොට තියන්න උගන හරියට කපනවා බෙල්ලත් කපනවා වතුරු යන්නම අනින්න. එනිසා අනිච්ච සංඥාව ආවට පස්සේ අපි අනන්‍යතාවයේ අපි ආරමුණු කරන තැන වෙලාව සීරම නැති වෙනවා. ඒක ලක්ෂ වාරයක් වෙන්න දෙන්න. ඒ වෙන්න දෙනකොට අපු පුදුමාකාර සෙල්ලක්කාර ගතියක් අවශ්‍ය විශේෂයෙන්ම විපස්සනාවේදී. ඉතින් ඒකත් එක්ක හරි අමාරුයි අපේ තර්ක මනසට ජීවත් වෙන්න. තර්ක මනස සම්පූර්ණයෙන් පාවා දෙන්න ඕනේ. පාවා දෙනකොට සීලෙ තියෙන්න ඕනේ. සතිය තියෙන්න ඕනේ. සද්ධාව තියෙන්න ඕනේ. ඒ තුන නැත්නම් අපිට පිස්සු හැදෙනවා. මේ වගේ තත්යකට එනකොට සද්ධාව නැත්තම් සීල නැත්තම් සතිය නැත්තම් ඉතින් අඟොඩින් තමයි නැත්තේ. ඒ තුන තීදි මෙතෙන් ගියා නම් අපි මේ ජීවිතේ කවදා හරි විඳ යුතු බරපතල ප්‍රශ්නකට ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීලා අපි කඩබිම්ම කඩයිම පණින්න හදන්න. ඒක පුළුවන් තරම් තරුණ වයසේදී කරගන්න. වයසට ගියාට පස්සේ ඉතින් අමාරුයි. ඥාව ගන්න. ආයතටවනවා. ආයෙනවා. තරුණ වයසේදී ඔය සෙල්ලක්කාර ගතිය ඔදේ. ඒ Java වැඩි. ඒ නිසා සබර්චනන්සේ බලන්න පුළුවන් තරම් පුළුවන් තරම් තරුණ වයසේදී මේ අභියෝගයට දීලා අභියෝග බාර ගන්න ගතිය සාමාන්‍ය තරුණ ලේවල වැඩි. ඉතින් මාත් නාකිය තමයි. ඒ වුණාට මම කියන්නේ ඔය හිතේ නාකිකම තියාගන්න එපා. මේ වගේ දෙයක් ආපුවාම මගේ කය පුරාම ගියත් හිත කොහෙද කියලා නැති උනා සතිය තියෙනවානේ. මේ දන්නේ නැති තැනක තියෙන සතිය දන්නා තියෙන සතියට වඩා හොඳයි කියලා වගේ. සෙල්ලක්කාරකමක් ඇති කරගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස සිතෙහි ක්ෂණයක් ක්ෂණයක් පාසා උත්පාදනය වන සිතුවිලි දෙස බලා සිටීමේදී ඒවා ඈත් වී පැවති නැති වී යන ආකාරය ප්‍රත්‍යක්ෂව දැනේ. එම සිතුවිලි ක්‍රමෙන් ෂේවි සිත තදින් එක්තැන් වේ. තදින් එක්තැන් වූ සිතද සිතවිල්ලක්මය. ප්‍රීතිය සතුට ඒ තුල ගැබ්ව ඇතද ඒවාද සිතුවිලිමය එම සිතුවිලිද ඇති වී පැවති නැති වී යන ආකාරය දැනේ මෙම සිතෙහි පසුබිම භාවනාව තුල තවදුරටත් ප්‍රගුණ කළ යුතුයද එසේනම් එය පැහැදිලි කර දෙන මෙන් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේකේ වාක්‍ය දෙකක් මම හිතන්නේ සුද්ධ කෙරුවොත් හොඳ රචනයක් වාටපත් වෙයි. එකක් තමයි මේ හිතවිල්ලක නැති වී යෑම දකින්න එකයි රූප ධර්මයක නැති වී යෑම දැකීම දෙකම එකයි. ආශ්වාසී නැති වෙනවා දැක්කත් ප්‍රශ්වාසී නැති වෙනවා දැක්කත් පිම්බීමේ නැතිවීම දැක්කත් හැකිලීමේ නැතිවීම දැක්කත් වම තීනක නැතිවීම දැක්කත් දකුණ තීනක නැතිවීම දැක්කත් වේදනාවක නැතිවීම දැක්කත් සංඥාවක නැතිවීම දැක්කත් සංස්කාරක නැතිවීම දැක්කත් විඥානය නැති ඔක්කොටම කියන්නේ නිරෝධය කියලා. ඒ නිසා මේ කතා කරලා තියෙන සත්‍යණය හිතවිලියක් නැතිවීම. නමුත් හිතවිලි නැති වෙනා වගේ තමයි වේදනා සංඥා සංකෝය එකෙත් නැතිවීම බලන තැන තමයි අපේ නිරෝධ සත්‍යය කියලා මේ ක්ෂණ මාත්‍ර වශයෙන් කියන එක තමයි සරුවචාන්සේ දේශනා කරන්නේ. එහෙම නැති වුණාට පස්සේ මොහොත රැලි නැතුව ගියා වගේ තමයි. දෙවෙනි වාක්‍යයේ කියනවා ඒක නැති වෙච්ච තැම්පත් වෙච්ච හිතත් හිතවිල්ලක් කියලා නෑ. බුදුරජාණන් කියනවා තැම්පත් වෙච්ච එකට හිත කියනවා. කැළඹිල්ලට හිතවිලි කියලා. මොහොතට මොහොත මොහොතේ රැලිය වලට හිතවිලි කියනවා. ඉබ්බ අකුලගත්තට පස්සේ හිත. ඉබ්බ අඬු එළියට දැම්මට පස්සේ හිතවිලි තමයි එළියට එන්නේ. ඒ නිසා උඹට භාවනා කරන්න ඕන ඉබ්බෙක් වයන්. අඬු පොප්පන්න යන්න එපා. අඬු පොප්පපුව මං හිබලා කනවා. අඬු අකුල ගනින්. ඉතින් මේ අඬුව කුල ගැනීම තුන් ආකාරයකට කරනවා. සීලයෙන් අපි කය වචන කියන අඬු දෙක අකුල ගන්නවා. භාවනාවෙන් අපි නීවරණ කියන අඬු අකුල ගන්නවා. විපස්සනාවේදී අපි අනුශය කියන අඬු අකුල ගන්නවා. ඉතින් අඬු අකුල ගැනීම නෝන්ජල්කමක් කියන සමාජයේ අඬු අකුලා ගැනීම බය අඩුකමක් කියන සමාජයේ භාවනා යෝගාවචරය කොණු වෙනවා. භාවනා යෝගාවචරය බය අඩු කෙනෙක් බවටපත් වෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ සාදු කියනවා. බුද්ධහතේ උත්තරවනාසලා සාදු කියන නිසා අපිට සමාජ ඉදිරියට කියලා අඬුපුප්පණ්ඩයි ශෝබනේ මේ කෑකොසමයි මේ මාකටිං පාරයි දානව වෙනුවට අඬු අකුලගෙන ඉන්න ඔය සමාජයේ තියෙන නම්බු ගාම වලින් ඇති වැඩක් නැහැ. සමාජයේ දුන්නනම් නම්බු නාමයක් බම්බුවක් තමයි. ඒක හිස්. එක එකටවත් තේරෙන්නේ නැහැ. Tamanට තේරෙනවා මතක තියාගන්න මම සීලෙන් කරන්නේ මොකද්ද? වීතික්‍රමණය වෙන කෙලෙස් දහිරියෙන් වීර්යයෙන් සතියෙන් අරසා කරගන්නවා මේ බයට නෙමෙයි. තල්ලි ගන්න නෙමෙයි. අඬ හැදෙන්න නෙමෙයි. ඊටසේ වාඩි වෙලා චේතනා පුළුවන් තරම් අඩු කරගෙන ඉඳගෙන ඉන්න වෙලාවේ බලන්න උප්පණ්ඩයන් එපා පුම්බණ්ඩයන් වලට කෙලස් කියලා දාගන්න. කොයි වෙලාවක හරි හිතේ රැලි නගින ගතිය අඩු වුණා නම් නැති වෙන්නෙම නැහැ අඩු වුණා නම් ඒකට තමයි භාවනාව කියලා කියන්නේ අන්නේ භාවනාව කියලා කරනකොට අර පස්සේ ඒකට හිත කියන මිසක හිත විලි කියන්නේ නැහැ චිත්ත චෛතසික කියලා පරිශෝක අභිධර්ම දෙකට කඩාගෙන තියෙනවා. ඇත්ත තමයි වෙන් කරන්න අමාරු. නමුත් නිශ්චල මොහොතයි රැලි. මොහොතේ රැලි ගත්තාම මොහොත කියන්නේ හිත. රැලි කියන්නේ හිතිබිලි. හිතා ගන්න පුළුවන් නම් අපි පැසිෆික් සාගරයට වඩා සාන්තිකර සාගරයේ සාන්තියනේ. සාන්තිකර සාගරේ රැලි අඩුයි. ඒකයි ඒකට සාන්තිකර සාගරය කියන්නේ පැසිෆික් කියලා කියන්නේ ඒකයි. ඒ වගේ තවත් අඩු වුණා මොහොතේ රැලි නැතර උනායි කියලා හිතන්නේ. ඒක තමයි මොහොත කියනවා. මොහොතෙම නැගින රැලි වලට මොහොත කියන්නේ හිතවිලි කියන. ඒ නිසා මේ හිතවිලි නැති එක හිත හිතවිලි නැති කම නෙවෙයි හිතිල හිතවිලක් නෙවෙයි ඒක හිත. හැබැයි හිත දැනගන්න බෑ මේ හිතවිලි නැති හිත කියන. දැන ගැනීම ඔක්කොම කරන්නේ චෛසිකවල. ඒ නිසා හිතවිලි නැති හිතට එනකොට අපිට මුක්තියක් නැහැ. අපේ පාලනයෙන් ගිලිලා. ඒකට ඒක මේ අපි කියනවා මේ භාවිත මනසක් කියලා. ඒකට අපි කියනවා ආර්ය මනසක් කියලා. අපි ඒකට කියනවා උසස් වෙච්ච මනසක් කියලා. බුදු මනසක් කියලා. එතෙන් ගියාට පස්සේ ඒක නා දන්නේ නැහැ. මොකද දනින් දැනගන්න තියෙන හිතවිලි නෑ යාගේ. හිතවිලි තියෙන තාක්කල් මාන්නේ තියෙනවමයි. හිතවිලි තියෙන තාක්කල් අරයට වැඩි මං වෙනස් කියලා අඬ හරපා. හිතවිලි තියෙනකම් මේ මමයා කියන රාමුවක් හැදෙන. විතර කට්ටක් වයිනවා. අදාන මේ මම මේ මම නොවේ කියලා බෙදෙනවා. ඉතුරු නැති හිතට යනවා නම් අපිට తాවකාලිකව ගිහිල්ලා ආවට පස්සේ පේනවා ගිය වෙලාවේදී මතකෙත් නැහැ, වෙලාවක් නැහැ, තනකොත් නැහැ, නිින්ද ගියා වගේ. ආවට පස්සේ පේනවා ආයෙත් ඔන්න ආවා. කණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ. ඉතිරියට ආපු ගමන් පටන් අරගත්තා මේ ඉඳුරන් හරහා සංඥාවල් යන. ඒ නිසා මේ වාක්‍ය දෙක මේ රචනය හැදුවොත් පේන්න තියෙනවා. මේක තමයි අපි ආනාපානිය ගත්තත් ආනපන හොඳට බල්ල බල්ල බල්ල බල්ල එක ගෙවෙන ගන්න බලන්න. වේදනත් බලනකොට ඒකේ උප්පරීම තැන තමයි වේදනාව කොච්චර දැඟලුවත් ප්‍රතිකර්ම කරන්න නිරුද්ධරන් ගහන්න යන්න එපා. වේදනාව ගෙවෙන හැටි බලන්න. සංඥාවෙන් අපි හඳුනන මේක අහතුරා මේක අහතුරි මේක හොඳයි මේක නරකයි කියලා ඕවත් ඔක්කොම මේ රූප වගේම ගෙවෙනවා. දේවල් ගෙවෙන්නේ නැහැ. දේවල් වලට දාන ලේබල් එක ගෙවෙනවා. දෙන්න එකවර ගහ ගන්නවා ඊට පස්සේ ආයතරක් යාගෙන. එතකොට අර යාළුවා කියන ලේබල් එක වදිනවා තරහකාරයා කියන ලේබල් එක ලේබල් එක නැති එන්නේ ඒක අපි දකින්නේ ඒ සංස්කාර කියලා කියන්නේ සතුට ලංක විදුණු කර ගන්න හදනවා හිතුට ලං කර ගන්න හදනවා ඒ ක්‍රියාකාරකම් වල ලේබල් එක මාරු වෙනකොට ක්‍රියාකාරකම් වෙනස් වෙනවා විඥාණයට එනකොට මේක මම සහ මම නොවේ කියන සීමාව අර කිව්වා වගේ ආනාපානෙ මෙතනයි කිව්ව කියන එක වැල කඩනු කඩාගෙන යනවා හැමතැනම යනවා ආනෙ දෙන්න දැනගන්න ඕනේ මේ ටික ටික ටික ටික මෙදීගෙන යන ගතියක් තියෙන මෙන්න මේකට සෙල්ලක්කාරදට බලන්න ගියාම මම යා කියන එක දුර්වලයයි මැනීම කියන මාන්න කියන එක ටික ටික අපෙන් දුර්වලයයි ලොකු කුට්ටිය කඩා ගන්නවා කියන එකට මේ තණ්හාව කියන්නේ දැන් ඉතින් ලොකු කැටයක් ගිහිල්ලා මොහොතට දී වුණාට පස්සේ ආයි කුට්ටි කඩාගෙන ඉලක් නැහැනේ ආයේ මට කියලා කඩා ගන්න කුට්ටියක් නැහැ ආන් මේ වගේ වෙන ලක්ෂණ ටිකක් ඔය පෙන්වන්නේ නිසා ওই විග්‍රහය මම පොඩ්ඩක් විචනය කරන පාඩේ දෙකක් විතරක් ඒත් යන මේ ලොස් දකින්න නෙවෙයි අන්නේ විදිහට භාවනා යනවා මේකේ මෙහෙම යන්න අරින්න සිටිවිලි වලට සීමා වෙලා නැහැ ඕනම ලෝකයේ ඇති වෙන සංස්කාර ධර්මයක් නැති වෙන සහැවියක් තියෙය ඔක තමයි පොණ්ඩඤ්ඤ ස්වාමීන් බුදුරජාණන්සේගේ පළවෙනි ධර්ම දේශනාව අහලා යම් කිච්ච සමුදය ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම යම් මේ ලෝකයේ ඇති වෙන සුළු ධර්මතාවයක් ඇත්තේද සියල්ලම නිරුද්ධ වන්නේ හිතවිලි විතරක් නෙවෙයි රූප වේදනා සංඥා සංකාර සියල්ලම ඉතින් ඒක දිහා බලනකොට මේ ගොජ දාන කැඳ හැලියක් විතරයි ලෝකෙ කියන්නේ. ගොජයක්. ඒක නිකාන පුත්‍රයන්සේ සම්තති කියන වචනේ පාවිච්චි කරේ. එනිසා එක එක බුබුලු දානවා. එක එක නාඩ ගන්නවුන නම් දෙන්න යන්නත් එපා. යුක්තිය පස්සේ ලන්න යන්නත් එපා. නිකන් පෙට්‍රල් පුච්චන්න යන්නත් එපා. ඉතින් පොඩ්ඩක් බලන්න. ගහලල්ලා. ගහලල්ලා කියලා ඉන්න එකයි තියෙන්නේ. ඒකත් ඒකෙන් අපිට බලපෑමකුත් නැහැ. අපි ඒකට බලපාන්න යන්නෙත් නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමින් වහන්ස මම මූල කර්මස්ථානයේ වශයෙන් සතිය පවත්වන්නේ පිම්බීම හැකිලිම වෙතයි. මේ වන විට මූල කර්මස්ථානයේ සංසිඳී ඇති නිසා අරමුණක් නැති පාළු හුදකලා තැන සතියෙන් බලා සිටිමි. සක්මන් කර පරයන්කයට ගියොත් පිම්බීම හැකිලිමකින් තොරව ඒ පාළු හුදකලා තැන අත්දකිමි. එසේ නොමැති අවස්ථාවල විනාඩි දෙක තුනකින් පසු එම හුදකලා තැන අත්දැකිය හැකිය. මෙම හුදකලා ස්ථානයේ සතිය පවත්වමින් සිටින විට මුලින්ම දත්වල ස්පන්දනයක් වාගේ දෙයක් සිදු වී ටික වේලාවකින් උණුසුමක් ඇති වී සිසිලසක්ද දැනි කය නොදැනීම යයි. සිත පමණක් තිබෙන බව දැනේ. මේ වන විට වේදනාවල්ද සංසිඳී ඇත. කයද නොසෙල්වී තිබුණ ඉරියව්වෙන්ම සිටී. පැය එකහමාරකට ආසන්නව සිටියත් වේලාව ගැනද නොදැනී යයි. ඈනුමක් ගියත් කැස්සක් ආවත් ඉරියව්ව මාරු කළත් සමාධිමත් භවයේ වෙනසක් සිදු නොවන බව අත්දැක්කෙමි. එදිනෙදා කටයුතු වල සතිමත්ව ක්‍රියා කරන විට සමහර අවස්ථාවල කයේ කූඹි යන ගතියක්ද දැනේ. ඉදිරිය ගැන උපදෙස් ලබා දෙන මින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තවත් තියෙනවා ප්‍රශ්නේ මීට පෙර කයත් සිතත් උඩට ඉස්සී යන ස්වභාවයක් තිබුණි. එමෙන්ම කන් ඇතුළත නාසය ඇතුළත කසන ගති තිබුණා. කයට කෙලිනීම සිදු වුණා. දැන් දැනටත් ඒ ගතිය ටිකක් තිබේ. එක් අවස්ථාවකදී සියුම් තරහ සිතුවිල්ලක් හදිසියේ පැමිණියා. ඒ වේලාවේ අර සිතේ තිබුණ සුවදායක සෞම්‍ය හුදකලා පරිසරය එක්වර බොඳ වී ගොස් අඳුරු තැනකට ගියා. මට දුකක් මෙන්ම බයක්ද ඇති වී මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යයි සිතුවා. ටික වේලාවකින් ක්‍රමෙන් මුල් తත්වය ඇති වුණා. මෙම අවස්ථාව නීවරණයන්ගෙන් තොර අවස්ථාවක් නේද? ගැටණු තත්වයක් මතුවිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන අතර නිවනින්ම සැනසීම ලැබේවායි පතමි. මේකේ කියන්න තියෙන්නේ අර එක තැනක වචන දෙකක් පාවිච්චි කරලා තිනවා බුද්ධ කලා පාළු තත්වයක් කියලා. ඉතින් පාළුව කියන එක තමයි බුදුන්සේ විවේකී කියලා දැන්නේ. බුද්ධ කලාව කියන එක නම් බුදුහාමුදුරු දාපු වචනේම දාලා තියෙනවා. එතකොට මේක පාළුවක් කියලා කියන්නේ නොදකින් කියන වචනේ තමයි ඔය පාළුව කියන වචනේ තියෙන නොදකින් නොපතන් නොදෝමකින්. විවේකයේ එහෙම එකක් නෑ. ඒ නිසා මේක විවේකයක් කියලා තේරුම් ගත්ත දවසේ මේක පාළුව කියන වචනේ පාවිච්චි කරන්නේ නෑ. මේ පාළුව කියන වචනේට කියන්නේ පාළුව තානිකම මොකද පාළුව පාළුව දෙවනත් කරලා උගනාඩං උලලීනෝ උලලීනෝ උලලීනෝ ඉතින් මේ උලලීනේ කඩන්නේ මේ මේ ප්‍රශ්නේ තුන උලලීනේ කඩන්නේ පිච්චර වමනාය නන්දුයි අරියට ක්‍රමේ ප්‍රතිපදාවේ අපි අපේ හිත විවේකයට ගත්ත ගමන් අපේ හිත කියන එකට පාළුවක් එනවා. ඉබ්බ කටු ඇතුළ කට්ට ඇතුළට ආවුත ගත්ත ගමන් අඩු ටික පාළුව. මොහොත රැලි නතර වෙච්ච ගමන් පහළ. කම්මැලි. නීරසයි. ඉතින් අපි නීරසකම නැති කරන්න ආය රැලිය උස්සන. ආය අඬු කුපන. පොළොන්නට ගෙනව බඩන්න එපා. ඔබටත් එක්කලයි මම බල් කවිය කියන්නේ ඔබ නාඩං උලදී නෝකල උතුමාකාර පාළු මුස්පියන්තු ගතියක් තියෙන යෝගාචරණේ මොනවාද කියලා. ඒ මොකද භාවනා හරියන වෙලාවට. භාවනා හරියන හැම වෙලාවකම කම්මැලි, නීරසයි, ආලු ඒකාකාරයි. බුදුජානනාංශ මේකට දාන්නේ විවේකයි, උදේකලයි, විස්රාමේ ආතතිය නෑ, අසහනේ නෑ. ඒ නිසා අපිට මේ ජීවිතේ සිද්ධි බහුල වෙන්න ඕනේ නම්, අඩුකුප්පන්න ඕනේ නම් කෙලස් ටිකක් අවශ්‍ය ගන්න. එතකොට පාළුයි. මේකද කියනවා සිද්ධි බහුලකම කියලා. ඩ්‍රැමැටික් නේචර් කියලා. චිත්‍රපටි වල තියෙන්නේ මොකද්ද? ෆයිට් එකක්. ඒ ඔක්කොම කටයුතු වල තියෙන්නේ මොනවා හරි අවසන ගතිය. ඒ අවසන ගතිය කෙලස් කියලා ගත්තොත් අපි ඕකට කෙලස් නැතිකමට පාළුව කියන වචනෙන් සාප කරන එකක් නෑ, බයින් එකක් නෑ. අපි මේ පාළුකම හුදෙකලාවක් කියලා විවේකයක් කියලා විස්රාමයක් කියලා තේරුම් ගත්ත දවසට අපිට තේරෙයි අපි ඉන්නේ එතන තමයි. අපි මේ වෙලාවට මේ බීඩියක් බොනවා. චින්ග් එකක් කපනවා. කයිවාරුවක් දෙලිනවා. SMS එකක් කරනවා. ටෙලිෆෝන් කරනවා. නවකතාවක් බලනවා. චිත්‍රපටියක් බලනවා. වෙසක් බලනවා. පත්තරේ බලනවා. මොනව හරි දාලා මේක අවශ්‍යන විතරක් නෙවෙයි අනුනුත් අවශ්‍යන සහ ගහනවා. සංසාරයක් සහ ගහනවා. ඒ මිනිහට කවදාක විවේක ලැබෙන්නේ නැත්නම් ලැබුණාට පිළිගන්නත් බෑ මොකද වැඩිම අණු අවශ්‍යනේ මේ විලඳ ප්‍රචාර කියන්නේ මේ ජනමාධ්‍ය කියන්නේ කරන්නේම අවශ්‍යනේ ඒක ඊට පස්සේ මනුෂයාට විවේක ලැබුණත් පේන්නේ හරිම හොතේ කලා පාළු තත්ත්වයක් අවයි උලලේන තමයි අපේ අම්මා ඉන්නකොට කියනවා බඩ දරුවා අම්මා ගෙනකොට උල්ලේන අඬනවා ඇහුනොත් බඩ ගැප්ස් ගප්ස වෙනවා කියලා මරණ හතක් ගමේ හිට වෙනවලු උළලින් නැනුව බලන්නත් එපාලු අහන්නත් එපාලු බුදුහමතුත් කියනවා මේ පාළුව කියන වචනේ ඇහෙන්නත් එපා බලන්නත් එපා මේක උපයාගත්ත දෙයක් ලකුණු දෙකක් දෙනවා බුදුහමතුත් එකක් කියනවා මේක ප්‍රතිපදාවෙන් ලැබුප එකක් බව යෝගාවචරය සාතික් කරගන්න දෙක කියනවා ඔය කියන පාළුවට එනකොට කෙලස් නැහැ කෙලෙස් අඩු. අන්නේ දෙක දන්නවනම් යෝගාචර වචන පාවිච්චි පරිස්සම්. ආදි විවහරේදී ඔකට පාඩුව කියන්නේ ඔකට කියන්නේ විවේකී කියලා. ඊට පස්සේ ඒක ප්‍රමෝදයක් වෙනවා. පාඩුවට ගියොත් මුස්පේන්තුවක්. ඕනියම. මේක විවේකයක් කරගත්තොත් ඉතින් මෙච්චර සංස්කර කරච්ච ලෝකෙක මෙච්චර ලෝකයා දඟලද්දී මගේ හිත බුදුහාමුදුරන් පිළිසිද්ධ වෙන්නේ ධර්මයට පිංසිද්ධ වෙන්න සංඝයාට පිංසිද්ධ වෙන්න ප්‍රතිපදාවට පිංසිද්ධ වෙන චිත්තක්ෂණයකට කැළඹෙන්නේ ඉබ්බ කට්ට ඇතුළට ගන්නවා කුම්භෝව අංගානි සකේ කලාපේ සමාදහම් බික්කු මනෝ විතක්කේ ඉබ්බේ යම්මාකාට කටු ඇතුළට ගන්නවා වගේ භික්ෂුව තමගේ මනෝ විතක්ක ඇතුළට ඇද ගන්න කියන්නවත් නැහැ මොකද කියන්න කෙනෙක් නැහැ මේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ පිස්සෝ ඉන්න හරියක් ඉන්න පිස්සෝ පිහාට්ටෝ පිස්සු වෙච්ච කට්ටිය පිස්සු ඇද්දලන කට්ටිය ඉන්නේ. කාටද කියන්නේ? කියන්න තියෙන බුදුහාමුදුරන බුදුහාම කියනවා නිස්සද්ද වියං ආර්ය තුෂ්ණී භාවයට යන්න තීනන ධර්ම කතාවක් කරන්න කියලා ඒ නිසා මේ මුළු රචනෙම හොඳයි. නමුත් මේ ජීවිතේ මල් විහිං පල් කියලා එකක් තියෙනවා. මේ ලැබිච්ච දේ විවේකයේ හුදකලාවට පාළුව කියන එක පාවිච්චි කරාට පස්සේ ඒ හුදකලාව මුසුප්පු වෙනවා අනේ මේ මිනිස්සයා මට එන්න කියලා කියලා කියලා ආර්දනා කරපු සංගීතෙට ගියා නැත්තකින් පාළුව කියලා මට බැන්නයි හැබැයි එයා තරහ වෙන්නේ නැහැ මොකද තරහ වෙන්නේ නැත්තේ අනාත්ම ධර්මනේ අපි සංසාරේ කොච්චර අපිට හුදකලාව හම්බුනාට පස්සේ අපි නොදකින් ඵලයන්ඩ කියලා පාළුව කියලා දැන්ලා එළවලා ඇද්දේ අපි කවදද පුරුදු වෙන්නේ හිත හදාගෙන යන්නේ මේ කෙලෙස වැඩි තැන ඉඳලා අඩු තැනට යනකොට එන ගතියට අපි නීරසකම පාළු ගතිය බය සංකාව සැක කියන දේවල් විනුවට මේ ප්‍රතිපදාවේ දියුණුවක් මේ කෙලෙස් සඩු ගතියක් කියලා කවුරුත් කියලා දෙන්නේ ඉතින් එපා කවුරු හරි කනට අවිලා කියන දෙය කියලා. ලක්ෂ වාරයක් මේ වැරද්ද කරලා අනිත් දවසේ අපේක්ෂා කරගෙන යන්න. මෙයා එනකොට මූණට කියලා ගහන්න එපා. උණු වතුරක් කරන්න එපා 아무ත්තක. අන්න එතකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ මේ තික් අපි සංසාරයේ දක්ෂ කෝටි වාර කීයක් මේ වගේ ගෙට පැමිණිච්ච බුද්ධකලාවට පාළුව කියලා එළවලා තියෙනවා. නීරසයි කියලා එළවලා තියෙනවා. ඒකාකාරී කියලා එළවලා තියෙනවා. කම්මැලි කියලා එළවලා තියෙනවා. සකයි කියලා විචිකිච්ඡාව කියලා උද්දච්ච කුක්කුච්ච කියලා නම් වනම් දීලා තියෙනවා. ඉතින් ඒකෙදි මෙයා හරියට බහන කරොත් ආයෙත් එනවා. කවදා හරි පිළිගත්ත දවසේ ආදී தත්ත්වයට වැටෙනවා. පිළිගත්තේ නැති තාක්කල් එතනම කරකැවෙනවා. බල්ලා වලිගේ වගේ කරකැවෙනවා. බල්ලා වලිගය අල්ලන්නේ කරකැවෙනවා වගේ කරකැවෙනවා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා නිදාසේ භාවනා කරනකොට ඔය ටික මෙහි ඔකට මේ පාඩුව කියන වචනේ දාන්න නැතුව උද්දකලාව සහ විවේකයේ කියන වචන දාන්න කියලා. ඉංග්‍රීසියෙන් කියනවා loneliness and loneliness කියලා. aloneness කියලා කියන්නේ උදේකලා. lonely කියලා කියන්නේ පාළු. ඉතින් කවදද අපේ ජීවිතේ loneliness කියන එක aloneness එකට හැරෙන්නේ ඒක තමයි භාවනාවේ මෝරච්චකම කියන්නේ. ඒක නා විවේකයට කැමති, කැලයට කැමති, ගහක් මුලට කැමති, ශූන්‍යාකාරයට කැමති. පාළුව තියෙන එක නාට ජෑස් මියුසික් ඕනේ, රොක් මියුසික් ඕනේ, මයිකල් ජැක්සන් ඕනේ. ඉතින් මොනවාද කඩු ෆයිට් තමයි ජීවිතේ පුරා. ඒ නිසා මේකට සූදානම් වෙලා යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව ටික වේලාවක් කරන විට හුස්ම නොදැනී යනවා. ඊට පස්සෙ මාගේ මුළු ශරීරයම දිග හැරෙනවා, හැකිලෙනවා දැනෙනවා. ඊට පසු මාගේ කොඳුයට පේලිය තුලින් හුස්ම ගැනීම පිටවීම දැනෙනවා. මා කළ යුත්තේ කුමක්ද? ඔය මම ඇින්නකන් තමයි ප්‍රශ්න තියෙන්නේ. මම එනතෝ බලන්න දුෂ්කර ක්‍රියා කරනකොට සර්වචනන්සේ සඳහන් කරනවා ඒක එන්නේ බුදු වෙන්නේ ඉස්සර වෙලා නාය හුස්ම ගන්න එක නතර කරනවා. එතකොට කන් දෙකෙන් හුස්ම ගන්නවලු සෝ සෝ ගාලා. ඒ තරම් මේ ඇඟේ තියෙනවා ක්‍රියාවලියක් මෙතනින් නැත්තම් වෙනදකින් කරනවා. ඒ නිසා මම නැතුව යන්න අරින්න ශරීරයේ තියෙන ක්‍රියාකාරකම් පේනවා. මේ වායෝ ධාතුවේ ක්‍රියාකාරකමක් මම මේකට අත දාපු ගමන් මට ඕන දේ විදියට වැඩ කරන්නේ නැහැ කියලා මට ප්‍රශ්න මතුවෙනවා අතහර දාන්න අතන දෙමළ කරලා හුස්ම ගන්න එක ඕගොල්ලෝ නිදාගත්තට පස්සේ හුස්ම ගන්න එක කවුද කරන්නේ හොඳටම හදිස්සි වෙලා පොල් ගෙඩියක් ගන්න වෙලාව දූෂ්ම ගන්නවාද කියලා දන්නවා. ඒක යනවා ඒවට කියනවා මේකට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා බොඩි නොලෙජ් කියලා. මේ ශරීරයට වෙන්න ඇරියොත් මේ මමයා දාලා මනින්න කරන්න යන්නේ නැතුව හුස්ම අඩු වෙන එක වැඩි වෙන එක ඒක ශරීරේ ප්‍රසාරණ වෙනවා පුංචි වෙනවා. මේ සියරම රූප සංඥාවක්ද රූපයක්ද කියලා කියන්න බෑ. ඇත්තට වෙන දෙයක්ද එචින් හිතන දෙයක්ද කියලා හිතන්න බෑ. හැබැයි එකක් ෂුවර් මේක කාමේ නෙමෙයි කාම සංඥාව නෙමෙයි. එනිසා බුදුජානන්සේ චූල ශුන්‍යත සූත්‍රයේ සඳහන් කරනවා තමන්ගේ ශරීරයත් එක්ක මේත් එක්ක අත්‍යන්තව මේ විදිහට සම්බන්ධ වෙලා ඉන්න වෙලාව මේ කටි මෙහෙසක්. උඹනවා අකුලනවා මයින්නම් වගේ හැබැයි සතුටක් තියෙනවා මම කාමේ නෙවෙයි ඉන්නේ. මම කාම සංඥාවේ නෙවෙයි ඉන්නේ. මම ඉන්නේ එක්ක රූපේ නැත්තම් රූප සංඥාවේ. ඒ නිසා මේක දිහා ලක්ෂ වාරයක් වෙන්න අරින්න. වෙනකොට තියෙනවා රූපේ සහ රූප සංඥා වැඩ කරන්නේ චිත්ත නියාමයක් ගන්න. ඒක ධර්මතාව. ඒක වෙලාවෙන් වෙලාවට මහත් වෙනවා, ලොකු වෙනවා, පිම්බෙනවා, හැකින්නවා, රත් වෙනවා, සීතල වෙනවා, කම්පන චංචල වෙනවා. මේ කිසිම දෙයක් මගේ න්‍යාය පත්‍රයට නෙවෙයි වැඩ කරන්නේ. එතකොට තේරෙනවා මේ රූප සහ රූප සංඥා අනිත්‍යතාවයේ විතරක් නෙමෙයි අනත්තතාවයත්. මට ඕන විදිහට වැඩ කරන්නේ මේකේ නේවාසිකයක් නෙවෙයි මම විධායකයෙක් නෙවෙයි මම ආණ්ඩුමට්ටු කරන්න බෑ මට හැබැයි මේක බලන්න පුළුවන් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා අන්න ඒ බැල්මේදී ආතතියක් එන්නේ මේක මම කියාගත්ත ගමන් මට ඕන විදිහට වැඩ කරන්න තියෙනකොට ඉච්ඡාබංගත්වයක් වෙනවා මාන්නේ කෙලසෙනවා ආශාවක් ඇති වෙනවා හිතකරනද නමුත් කවදාකවත් හරියන්නේ නැහැ. ඒක නිසා මේව රූප ධාතු නැත්තම් රූපයන්ගේ ස්වභාව දෙවිදීකට වැඩපාන වැඩ කරනවා රූප සහ රූප සංඥා හරියට වස්තුව සහ හේවනල්ල වගේ. එතන රූප සංඥාවට තව නිදර්ශනයක් තමයි බිරිඟුව. එතන මායාව. එමෙතන ලීලාව. එක එක ලීලා එක එක මායාවල් පානවා. ඒ බහුරෝකෝලම් පානකොට නංවනම් දෙන්න යන්න එපා. ඔබ නටන හරියක් නටපන් කියලා. තුන්නට පස්සේ ඒගොල්ලෝ මෙහෙම්බත්තර නිකන් එනවා. මනින්න ගිය ගමන් අපි මනින්න කිරන්න යන එක න අහු වෙනවා. ඒක නිසා මේ විදිහට පේන වෙලාවෙදී සතුට වෙන්න පුළුවන් කාරණාව ගන්න මගේ හිත කාමේ නෙවෙයි තියෙන්නේ කාම සංඥාවේ නෙවෙයි. ඒ කියන්නේ වස්තුකාම ක්ලේශකාම නෑ. අපි බණ කතාවේ තියෙන්නේ දාහනේ කතාවේදී වස්තුකාම ක්ලේශකාම කියලා. ඒ දෙකම නැහැ. දැන් තියෙනවා රූපේශා රූප සංඥාව. මේ දෙන්න ඉන්නකොට කරදරයි. යම් ප්‍රමාණයක් වෙහෙසයි. දරතයක් තියෙනවා බුදුහාමරගේ වචනෙන් කියනවනම් පරිලාහයක් තියෙනවා. හැබැයි මේ දරතේ පරිලාහය රූපේට සහ රූප සංඥාවට සීමා වෙලා තියෙන්නේ. කාමේ සහ කාම සංඥාව නැහැ. මම උපයපදයක්. ඒ නිසා මේ පරිලාහයට ප්‍රමෝද වෙන්නේ කියලා. සතුට වෙන්නේ කියලා කියනවා. ලොකු දුකක් ගෙවන් කරලා පොඩි දුකක් ගන්නවා. ලොකු දුකක් ගෙවක් කරන පොඩි දුකක් ගත්ත මේක දුකයි. හැබැයි මේක ප්‍රමාණ කළ හැකි. මේකම දිහා බලනකොට එන්නේ එන්නේ එන්නේ මේක තමන්ට දරන්න පුළුවන්. පාලනය කරගන්න පුළුවන් තත්ත්වයකට එනවා. එතකොට තමයි තේරෙන පටන් අරගනවා මේ ශරීරයෙන් අපි දැන් වැඩක් ගන්නවා කිය. මේක පිම්බුණත් හැකිලුණත් ලස්සනමත් කැත වුණත් හතර මහ ධාතුන් විතරයි. ඕකෙන් මොකටද නිකන් අපි පෙට්‍රල් පුච්චන්නේ මොකටද අපි කෙලස් උපදවගන්නේ කියන එක තමන්ගේ රූපයට සාපේක්ෂව කෙරුවට පස්සේ අනුන්ගේකටත් පැතිරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේකෙදී ඒ රූපේ සහ රූප සංඥාව කියලා මම මේ ප්‍රයෝග කරගත්ත වචන දෙක පාවිච්චි කරන්න බලන්න අපේ කටුකුරුදේ ස්වාමීන් වහන්සේගේ යථාර්ථය සහ සංකල්පය කියන පොතේ මේ ලෝකේ කිසිම කෙනෙක් කරපු නැති විදිහට මේක වෙනස් විශ්ලේෂණයක් කරලා තියෙනවා. ওই ටික කියවන්න අඩු ගානේ පොතේ පිටු 35ක් විතර කියවන්න ඕන. ජීවිත පස්සේ උතෙන් යන්න පුළුවන්. නැත්තම් concept and reality කියන පොතේ ඔක තමයි සිංහලෙන් දාලා තියෙන්නේ නැත්නම් early buddhist thoughts of concept කියන සරච්චන්ද්‍ර මහත්තයාගේ පොත කියවන්නේ. ඉතින් අපේ ලංකාව විතරමයි ඔය වැඩේ වෙලා තින්නේ. නමුත් අපේ ලාංකිකයෝ මේ පොත් කියවගන්න වෙලාවක් නැහැ. මොකද මේ දන්නේ නැහැ ජීවිතේට ඒක සම්බන්ධ කරගන්න නැහැ. එහෙම නැත්නම් භාවනාවට. නමුත් කරගෙන යනකොට තේරෙනවා අපි ඔය විශාල විශාල ගැඹුරු දාර්ශනික කියන දේවල් නිතර පහු කරන නොදන්නකම නිසා වුනේ. දන්නවනම් බේරෙන්න පුළුවන්. ඒ නිසා අපි රූපේ සහ රූප සංඥාව කියන පද දෙක ඉදිරියේ තියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ අපිට ලැබිලා තියෙන කාලය තා විනාඩි 4යි. එක ප්‍රශ්නයක් කියවන්නද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙකි. මීට මාසයකට පෙර පැවති ඔබ වහන්සේගේ වැඩසටහනට සම්බන්ධ වූ දා පටන් මාසයක් පමණ දිනකට විනාඩි 40ක් පමණ දිනපතා භාවනා කළෙමි. දැන් මාහට ඇති ප්‍රධාන ගැටලුව නම් ආශ්වාස ප්‍රාශ්වාසයේ නොදැනීමයි. බොහෝ වේලා නාසිකාග්‍රයේ දෙස බලා සිටින විට ඉඳ හිට හුස්ම රැල්ල දැනුණද හුස්ම රැලි දෙකකින් තුනකින් පසුව නැවත නොදැනේ. එවිට හිත කලබල වේ, වික්ෂිප්ත වේ. ඊට අමතරව ඇතැම් විට කොතරම් සිහියෙන් නාසිකාග්‍රය දෙස බලා සිටියත් තේරුමක් නැති සහ අවස්ථාවට කිසිදු අදාළත්වයක් නැති වචන හිතින්ම කියවේ. මේ වචන ඇතිවීම නොදැනුවත්වම ආන්දෝ අදාළත්වයක් නැතිවම ඇතිවේ. මෙවිතද සිත කලබල වේ, කලකිරීමටපත් වේ. ඔබ වහන්සේට දීර්ඝායු පතමි තෙරුවන් සරණයි. මේක විස්තර කරන්න හදන බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ විසුද්ධි මාර්ගයේ මේක ටිකක් තියෙනවා. ඒ වගේම විනය පිටකේ දෙවෙනි පරාජික වර්තේ විස්තරයක් පෙන්නනවා. තුන්වෙනි පරාජිකා එනිසා ගොඩක් වෙලාවට අපි සූත්‍ර පිටකේ මේක හොඟක් වෙලා ඇట్లేවිලා නැහැ. මේ විසුද්ධි මාර්ගයේ සමාදාට කියවනානේ හොඟ දෙන්නේ. ඒකේ කියලා තියෙන අපි කාය සංස්කාරයන් සංසිඳෙන්න ඉස්සර වෙලා චිත්ත සංස්කාර සංසිඳෙනවා. ඒක ආනාපාන සතියේදී බුදුරජාණන්සේ දේශනා කළා නැහැ. බුදුරජාණන්සේ කිලින්ම කියලා තියෙන පස්සම්බයන් කාය සංකාරං. හැබැයි ඥායානුකූලව කාය සංස්කාර සංසිඳිට ඉස්සර වෙලා චිත්ත මේ වචී සංස්කාරෙන් සංසිඳෙන්න ඕන. වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර. ඒ නිසා අපි කයෙන් හුස්ම අයින් වෙන්න කිට් වෙනකොට හිත වචන හදනවා. ලේබල් හදනවා. එයා බලනවා දැන් මොන වචනෙට දාන්නේ. අර ඉස්සෙල්ලා මේ උපාසකම කිව්වයි කොහෙද හිත තියෙන්නේ? ආනපාන තියෙන තැනද නැත්තම් මුළු කයෙද? ඒ වචී සංස්කාරවල මැරෙන්න කිට් වෙලා දඟලන දඟලිල්ල තමයි අපි නොදන්න වචන කියන්නේ. අපි වට දන්නව ඇති සමාලාට පොඩි ළමයි දේව භාෂාවෙන් කතා කරනවා කියලා එකක් තියෙනවා. දන්නේ නැති භාෂාවල වලින් කතා කරනවා. මේ යකා පරල වෙනකොට මොන මොන වර්ග කියනක් දන්නේ අපි කියනවා මලයාලි භාෂාව කියලා. අම්මගේ භාෂාව. ඔය පිස්සු වැටිගෙන එනකොට එන එකක් අපේ මනසේ අපි මේ එක හැම RNA DNA එකකම ඔය සියලුම භාෂාවල් තියෙනවා. පරිණාමය වෙලා එනකොට මේ ඔක්කොම තියෙනවා. මේ චිත්ත සංස්කාර නෙවෙයි වචී සංස්කාර ගිලියෙන්ද හදනකොට මේවා අතනේ මෙතනින් බුබුලු දාන්න පටන් ගන්නවා. අපි මේවා අඳුර ගන්න ගියොත් ප්‍රශ්නයක්. මේ වෙලාවේදී බුබුලු දානවා. මෙයා කපුව පරල වෙනවා. දඟලනවා. එතකොට මේ විතක්ක ਵਿਚාර දෙකේ හොල්බන් ටික තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඒක විස්තර කරන්න කියලා පන්දි ස්වාමීන් වහන්සේ බුරුමේ මෙතනදී මෙනෙහි කිරීම කෙරුවේ නැතුණාට ප්‍රශ්නයක් නෑ. මෙනෙහි කිරීමක් වෙන්න පටන් ගන්නවා. ඒකත් ගණන් ගන්න එපා. ඊට පස්සේ මේ වචන නැතිවලා හිතවිලි එන්න යන්න පටන් ගන්නවා. ඒකත් කිසිම අදාළකමක් නැහැ අපිට. ඒවා වරත්තු යන හිතවිලි. මං කියන්නේ පාඩුගේ වළම් බිඳින හිතවිලි. මේව පින්ද, පවුද, මමද, කරපු දෙයක්ද, කරන දෙයක්ද කියලා ගිය ගමන් ආතතියක් එනවා. මේක මේ තුවාලයක් පැහැවෙනකොට එන්නේ සරව වගේ. ඔට යන්නරින් එකයි තියෙන්නේ. මේ වගේ අයිතිවාසිකම් කියන්නේ කියොත් කෙලෙසකට අයිතිවාසිකම් කියන්නේ. Taman දැනගන්න තියෙන එකයි ආනපන තිබුණා නැතත් සතිය තියනවාද කියන එක දන්නවනම් මම ඒක මේ පාස් තමයි ගැහුවේ. හිත කොහෙද කියන එක නෙමෙයි අපේ ප්‍රශ්න තියෙන්නේ. තිබුණු ආනාපාන තිබිලා ඒක ගිවන් මේක නැරඹුණා සතිය කැඩලාද නැද්ද කියන එක දන්නවනම් බුදුසසුන් කියනවා සතා රක්ඛා සතියෙන් දෙන්නේ අරසාව දෙනවා. Tamange කන වේල අල්ලගෙන ගියා වගේ. ආනාපානෙ වෙන එකට කනකාට වෙන්න ගියොත් සතිය පාවා දෙනවා. ඒකට අපි ලොකු සංශය පාවිච්චි කරපු වචන තමයි සතියට අනදර කරන්න එපා. සතිය දිගටම එකට පවතින අයින අරමුණ වෙනස් වෙන්න පුළුවන්, තන වෙනස් වෙන්න පුළුවන්, කාලය වෙනස් වෙන්න පුළුවන්. සති ධාරාව තියෙන තාක්කල්, මේක කියනවා අඛණ්ඩ සතිය. එහෙම නැත්නම් සුපතිත්ථිත සතිය කියලා. එතකොට අනෙක් ලක්ෂණ සේරම නැති වෙනයි සතිය තියෙන්නේ. ඒක සාමාන්‍ය හිතා ගන්න බැරි දෙයක්. ඒත් මනුස්ස මනසට කරන්න පුළුවන්. ඒක හරියට දැන් අවුරුදු 250කට ඉස්සෙල්ලා කාටවත් හිතා ගන්න බෑ මේ යකඩෙන් හදපු ආහසයන්තරාවක් වාතේ තියන්න පුළුවන් කියලා. ඕවල් රයිට් විල්බල් රයිට් දෙන්න මේ ආහසයන්තර හදන්න පටන් ගන්න අවුරුදු 200 පෙන්න. ඉස්සර හිතුවේ නෑ යකඩ අස්වැදී පියාඹන්න පුළුවන් කියලා. මේ පොළමේ පය තියෙන්නේ මේ තරලයක් උඩ මෙච්චර ටොංගානා කුඩ තියන්න පුළුවන් කියලා. බුදුජානක අපිට උගන්වන්නේ රූප කර්මස්ථානේ පටන් ගත්තත් නාම කර්මස්ථානේ පටන් ගත්තත් සතිය පවතින්න පුළුවන් කර්මස්ථානේ ස්වාධීන. සතිය අරමුණේ තිබිච්ච සතිය ස්වාධීන මට්ටමට යන්නේක සාමාන්‍ය මනසකට දරන්න බෑ. වැඩි වෙනවා. දරන්න බැරිකම තියෙන විශ්වාස නැහැ. අපිට අපේ භාවනාව විශ්වාස නැහැ. අපි හිතන එක වැරදිලා කියලා. සත්‍ය කැඩිලා, ශ්‍රද්ධාව කැඩිලා, සීල කැඩිලා කියලා. නමුත් විශ්වාසයෙන් යන්නේ යන්න පුළුවන්. අදාහගත්ත ගමන් අපි උසස් සත්‍යයට ආර්ය தත්ත්වයටපත් වෙනවා. හැබැයි මේ සාමාන්‍ය භාෂාවෙන් කතා කරන්න බෑ ඒක. මේ සාමාන්‍ය භාෂාවෙන් කතා කරන්න පුළුවන් බබාගේ භාෂාව විතරයි. මතෙන් ගියාට පස්සේ අත්දැකීමක් තියෙනවා. ඒක නිසා අනිත් දවසේ භාවනා කරනකොට ආර මේ ආනාපානෙක වෙන්න පුළුවන් සතිය කැඩෙනවද කියන එක වග වෙනවා නම් එයා සතිපට්ඨාන යෝගාවචර කියලා කියන්න පුළුවන් නැත්නම් කියන්න වෙන්නේ ආනාපාන සති යෝගාවචර කියලා විතරයි ඒ නිසා ඒකට එච්චර බැඳෙන්න එපා. ඒක පාවා දීලා හෝ සතිය දියුණු කරගන්න උත්සාහ කරන්න කියලා අපි මම හිතන්නේ උදේ වරුවේ සතිවාරයෙන් સમાપ્ત කරනවා මෙතනින්. ඒ වුණාට මම ප්‍රකාශයක් කරනවා මේ මාස 3කට ඉස්සෙල්ලා ලංකාවේ පස්සනා තියෙන තත්ත්වේ නෙවෙයි අද තියෙන්නේ. උගල තරහ වෙන්නේ නැති මයිත් එක්ක මේ නීති දානවා, කමටහන් සුද්ධ කිනේ වාර්තා හදනවා, වලිගේ කපනවා, කප්පාදු කරනවා නෙමෙයි කියලා. නමුත් මම කොළඹ හත ගැන බොහොම අපහදී හැඟීමකින් හිටියේ. මේ කොළඹ හතේ ඉතින තන ඒ තරම මැට්ටතෝගයක් හිටියේ. අද අහපු ප්‍රශ්න ටික දිහා බලනකොට තෝරලත් නැතුව මේ. අද අපි ඇවිල්ලා තියෙනවා මහන්සි ටික ප්‍රතිපලයක් ගන්න මං කියන හන්දාවරෝට තෝරපු කීප ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරන ධර්මදේශනාවෙන් පස්සේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු අයටයි සම්බන්ධ විචායයටයි අහගෙන හිටපු සීල දිනාටමයි සුබ වෙසක්ම කුලක් වේවා